මේ වෙලාවේදී ඒ පුද්ගලයාට තේරුම් කරලා දෙන්න ඕනේ සතිය විසින් මේ ඇති කරන සලකා වැලීම වෙන විදිහකින් හැබැයි වෙනස සම්පූර්ණ අනාත්ම ධර්මයේ දක්වම ගෙනියන්න පුළුවන්. ඔන්න ඔතනදී ඒ දක්ෂ ගුරුවරයෙක් නොලැබුණොත් දක්ෂ සාකච්ඡා මණ්ඩලයක් නොලැබුණොත් යෝගාවචරයා ලාමක පුංචි දෙයකට මේ එකඟ වෙන්න ඉඩ තියෙනවා එකඟ වෙලා සතුටු වෙලා භාවනා උපදෙස් දෙන්න පටන් ගන්න ඉඩ තියෙනවා අහකඳෝමයි කියලා තමයි කියන්න තියෙන්නේ සාසනයට වෙන වැඩේ එතනදී. ඒක නිසා ඉතින් දැනගන්න ඕනේ මෙතනදී වෙන්නේ අර පරියන්කේදී ගත්ත අඩුපාඩුකම් වගේ අපේන පටන් අර ගන්නවා. ඒක බොහෝම ප්‍රවේශමෙන් තනවා වඩාගෙන ඊට වැඩිය හොඳ සුපතිත්ත සතියක්. නැත්නම් අපි කියන්නේ මේ බොජ්ජංග සතියක් බවට පත් කරගන්න යෝගාවචරය ඊ타ත්ම වටින පිවිතුරු අවස්ථාවක් වශයෙන් සලකන කටයුතු කරනවා නම් මේක හැබෑ වෙනසක් ඇති කරනවා. ඒ නිසා සති සම්පජඤ්ඤය බොහොම වැදගත්. නමුත් මම හිතන්නේ අපිට ගොඩාක් ඒ ගැන කතා කරන්න පුළුවන් කියලා මේ මතක් කිරීමක් වශයෙන් කළේ එදිනෙදා ප්‍රධාන ඉරියව්වල සතිය පවත්වන කෙනා අනු කුඩා ඉරියව්වලදී සතිය පවත්වනකොට ඉරියාපත සංදිවලදී සැලකිලිමත් නොවුනොත් මේ සතිය එක තැනක මෙත්තයි වෙනවා ටැග් ගහනවා අනිත් පැත්තට ගියොත් පෞරුෂත්ව වෙනසක් ඇති වෙනවා. තුච්ඡාර්ථකම් වල වෙනසක් ඇති වෙනවා. ආන්නේ වෙනසට යන්න නම් ඒ යෝගාවචරය හොඳට ධර්ම ගෞරවය පිළිටව ගන්න ඕන. හොඳට පිළිතේරුම් අරගන්න ඕන මේ ශාසනයේ තියෙන මේ ධර්මයේ තියෙන මේ සතියේ තියෙන මේ ජීවිතේ නිවන් දකින්න මිස ඉන් මේ පිට ලාමක දෙයකට නෙවෙයි කියලා. ඉතින් ඒක ඒ නිසා හරි වැදගත් තමයි. ඊ ගාවට අටුවාචාරින් වහන්සලා මේ සති සම්පජඤ්ඤය කියන කාරණාවට පස්සේ විස්තර කරනවා. ඒ විදිහට සතිය ජීවිතේ පුරාම පවතිනවත් තියෙන සතිය හොඳට ඝන බහල තහවුරු වෙන්නත් එයා අසත්‍යමත් පුද්ගලයන් දුරින් දුරවන් කරන්න කියලා. ඒක තමයි අමාරුම දේ. ඒ මොකද ඒ අපකරා ඇත්තටම හොයාගෙන එන්නෙම මොනවාරි ලාභයකට ප්‍රයෝජනයකට තමයි කවුරු හරි. ඒන කෙනා ওই සතිය නෙමෙයි ඉස්සරහින් තියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි පුද්ගලයන් ළඟට මම දැන් සතිය පිටුන කෙනෙක් එන්නපයි කියලා කිව්වොත් මම විශාල ප්‍රශ්න මතු කරගන්නවා. ඉතින් ඒක නිසා එතනදී ගැලවිඥාව තේරුම් ගන්න ඕනේ. ඒකට නම් මට පේනවා මේ ඇත්ත උඟා දුර්වලයි. ඔය කියා පාණ්ඩ හදනවා. කියා පාණ්ඩ ගිය ගමන් අහු වෙනවා. ඒ නිසා මෝඩෙක් වගේ හැසෙන්න එක තමයි ලේසිම වැඩි. ඒගොල්ලත් එක්ක ඉන්නකොට මෝඩෙක් වගේ ඉන්නවා. ඉන්ටර්විව් වල කියනවා නෑනේ බෑනේ කියලා පැත්තකට වෙලා Tamanta හා සමාන නැත්නම් Tamanta වැඩි සතිය තියෙන ඇත්ත දැකවට පස්සේ විතරක් අපි අපේ කාරණාවට එකඟ වෙන්නේ. ඒ නිසා මේ අසතිමත් පුද්ගලයන්ගේ වර්ජණය මංගල සූත්‍රයේ ඉස්ලාම තියෙන අතීව නාච බාලාන ඉතින් මේකෙදී ඔය සමාජ සංශෝධන ඇත්තෝ හරියට දොස් කියනවා. ඉතින් ඒ වගේ සතිය වඩන ගත්තොත් ඒ වගේ දුර්වලත්වෝ ප්‍රතික්ෂේප කරුවොත් එහෙම දුර්වලත්වෝ කවද්ද හැදෙන්නේ කියලා. වෙන විදිහට කියනවා වෙදෙක් ලෙඩ්ඩු ගාව ඉන්නේ නැතුව වෙද්දුගක් හිටියොත් එතකොට සීවියක් වෙන්නේ නැහැ නේ. ඉතින් ඒකෙදී මම කියාගන්න. ඉතින් මම තාම එච්චරම දක්ෂ නෑ. ඒක නිසා මට තියෙන අරසා වෙන එකයි. ඒ නිසා පුළුවන් තරම් කවදාකවත් කාටවත් නොයගෙන විදිහට ඒ අසමාහිත පුද්ගලයන් නැත්නම් සති සමාහිත භාවයේ නැති පුද්ගලයන් දකින්නකොට පුළුවන් තරම් අරසා වෙන්න. ඒකට ලේසි උපක්‍රමයක් තමයි සතිමත් පුද්ගලයන්ගේ අසර වැඩි කරන එක. සතිමත් පුද්ගලයන් හොයන එක. උන් ඕක තමයි මට මේ ජීවිතයේ තියෙන පින්පව් දෙක. මම පින් කරන්න යන්නේ පවෙන් වැළකීම සඳහා මිසක් වෙනම පිනක් මට දකින්නේ නැහැ. පව් කරනව නිකන් හිටියොත් පව් කරන්න සිද්ධ වෙන්නේ නැත්නම් නිකන් හිටියොත් මේ අසමාහිත පුද්ගලයොත් එක්ක ඉන්න වෙන නිසා වැඩ කරන පුද්ගලයෝ ළඟට වෙලා හිටියත් ලපයි. ඉතින් ඒක තමයි සබ්බපාපසකරණම් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ. ඒක නිසා අපි නිතරම මොන වියදමක් ගියා මොන කැපකිරීමක් කරත් සතිමත් පුද්ගලයෙක් ළඟ සතිමත් වැඩපිළිවෙලට ඉන්න තියෙනවනම් වෙන සේරම කැප කරලා. ඉතින් යෑමෙන් අපි අපේ චර්යාව හදා ගන්න ඕන. රුචි අරුචිකම් හදා ගන්න ඕන. එතකොට ලෝකයා තේරුම් අරගන්නවා මේ කාටවත් දෝෂයකට ගැටුමකට ප්‍රතික්ෂේප කිරීමක් සඳහා නෙවෙයි. හොඳින් වඩා හොඳ තේරුම් අරගෙන ඒ දිහාට ඇදෙන ගතිය. එහෙම නැතුව නරක දේ ප්‍රතික්ෂේප කරන්න ගියොත් නරක ඇත්තු ගැටෙනවා. ඒකට නොගැටි හොඳම දේ තමයි සතිමත් පුද්ගලයන් ඉන්න තැනට නිතරම ඇදෙන ගතිය. එනකොට අසතිමත් පුද්ගලයන්ගෙන් වෙන්වීමත් ඒ වාගේම අර සත්‍යමත් පුද්ගලයන්ගෙන් අපිට ගන්න දෙන පාඩම් බොහොමත් තියෙනවානේ. ඒව ගොඩක් ලැබීමත් ලැබෙනවා. අවසාන වශයෙන් සඳහන් කරනවා තදදි මුත්තතා කියලා මෙන්න මේ වැනි වැඩපිළිවෙලකට නැමී සිට ගන්න ගතිය. නිතරම සත්‍යමත් පුද්ගලයන්ගේ දිහාවට අසත්‍යමත් පුද්ගලයන් දුරු වෙලා කරන හැම වැඩකදීම ටික ටික ටික ටික සති සම්පජඤ්ඤය පුංචි පුංචි ඉරියාපතවලදී තියාපත සංදිවලදී සතිය පවත්වන කටයුතු වලට ගියොත් ඒ ඇති කරගත්ත සතිය දිනු පවුණු කරගන්න පුළුවන් නැති සතියක් වඩා ගන්න පුළුවන් එතකොට තමයි මේ බොජ්ජංගට්ඨානීය ධර්ම සම්පූර්ණයෙන්ම සිදු වෙන්නේ නිසා සති ප ဋ ාණය කියන වචනය අපේ අටුවාවේ විස්තර කරන්නේ සති ධානීය ධර්ම ධර්මෙතර කියන සති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම කියන වගේ ඒ වගේම අපි දන්නවා සුරාමේරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාම කියනකොට පමාදට්ඨානීය ධර්ම જાතියකුත් තියෙනවා. මදයට ප්‍රමාදයට හේතු වෙන සුරාව. ඒවට කියන්නේ පමාදට්ඨාන. මෙතන තියෙන අප්‍රමාදට්ඨාන. සතිය ගැන අප්‍රමාදේ නම් අප්‍රමාදට්ඨාන. ඒ නිසා අටුවාව අපේ සම්ප්‍රදාන කුල අටුවාව සතිපට්ඨානය කියලා තේරන්නේ සති ඨානීය ධර්ම සතිය ස්ථාවර කරන ධර්ම. නමුත් මේක දෙක මැදට පකාරයක් පයන්නක් එකතු කරලා තියෙනවා. සති පඨාන කියලා. ඉතින් මේ පයන්නට විශේෂ අර්ථකතන දෙනවා. මේ කියන්නේ අටුවාවෙමුත් අටුවාවක් මම මේ කතා කරන්නේ බෞසුත භාවයේ පිණිස සමාජලාට ප්‍රයෝජන තියෙනවා අරගත්තර කමක් නැහැ. ඊට පස්සේ මේ පයන්න විස්තර කරන්නේ කොහොමද? උග්ගණ්ඨිත්වා, පග්ගණ්ඨිත්වා, පත්තරිත්වා පවත්තේ තීති ප. අයන්න විස්තර කරන්නේ උග්ගන්තිත්වා. ඒ කියන්නේ ඉදිරියට ඉදිරිපත් දේවල් කිසිම දෙයක් අත නැහැ. අවුලවා ගන්නා ගතියක් තියෙනවා. උග්ගන්ඨනේ කියන්නේ ගන්ටි කියලා කියන්නේ ගැට ගහනවයි කියන එක අපි සිංහලෙන් පාවිච්චි කරන වචනෙන් අවිලෙනවයි කියන. අරමුණක් ඉදිරියට ආවම ලෙසලා යන්න දෙන්නේ නැහැ. ඒ අරමුණට කෙලින්ම මුණ දෙනවා. ඒක නිසා උග්ගන්ඨිත්වා කියලා කියනවා. ඒක මේ සාමාන්‍යයෙන් උපමාවකට කියනවා නම් මේ වගේ රළු බිත්තියක් එහෙම නැත්නම් අපි ගත්තොත් කටුමැටි බිත්තියක් වගේ එකට දිය කරපු මැටි ගුලියකින් ගැහුවොත් ඒකේ කටුමැටි බිත්තිය බදලා අල්ලන ගතියක් තියෙනවා. කොහොමල ගුලියක් ගැහුවොත් හොඳටම අල්ලනවා. නමුත් රබර් බෝලකින් බිත්තියකට ගැහුවොත් ගලකට ගැහුවොත් රබර් බෝල එහෙම අල්ලන ගතියක් නැහැ. එහෙම ඇවිලෙන ගතියක් නැහැ. සතියේ තියෙන ඇවිලෙන ගතිය. ඒකට කියනවා උග්ගණ්ඨිතයි. උග්ගණ්ඩිත. පග්ගණ්ඩිත්වා කියලා කියන්නේ මේ වගේ යන්තම් ඇවිලිලා නතර වෙන්නේ නැහැ. බදලා අල්ලනවා. හරියට හොරෙක් දුවන හොරෙක් අල්ලන්න යන මිනිස්සයා අතින් විතරක් අල්ලලා නතර කරන්න බෑ. හොරාගේ ඉනේ පිහිය තියනවද දන්නේ නැහැ. අතේ මොකද්ද තියනවද දන්නේ නැහැ. අය කිටි කිටි අල්ලනවා. ඒ වගේ තමයි අපි ආස්වාද ප්‍රසවාස දෙකට හිත යොදනවයි කියලා අපි උපමාවට ගත්තොත් ආස්වාස කරන සංඥාවේ ආරම්භය කාටවත් අහුවෙන්නේ නැහැ. ලාවට පටන් ගන්න ආශ්වාසයේ මැදට යනකොට හොඳට මේ නාස්පුඩු පුරවාගෙන පිටිමැදීගෙන යන ගතිය ඔන්න යන්තම් අපේ හිතේ උතන දැබටේ. හිත උතන ඇවිලෙනවා. ඒකට අපි උක්කන් තිත්වා කියලා හිතාගත්තොත් ඊට පස්සේ ඔන්න ප්‍රශ්වාසය ගෙවිලා යනවා අහු වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්වාසය පටන් ගන්නවා අහු වෙන්නේ නැහැ. ප්‍රශ්වාසයේ මැද හරියේදී ඔන්න නාසයේ හූරාගෙන පුරවාගෙන යන ගතිය යන්තම් හිත දැබටෙනවා. යන්තම් හිත ඇවිලෙනවා. ඉතින් එතකොට ඒක ආස්වාස ප්‍රස්වාසයකදී අඩු ගන්න චිත්තක්ෂණ දෙකක් ආනාපානෙ හිත පිහිටව ගන්න පුළුවන්කමක් තියෙනවා. මම මෙතෙන්දි තව විස්තරයක් එකතු කරනවා මම දන්නේ පැටලෙයිද කියලා. පිම්බීම හැකිලෙන් භාවනා කරනකොට ආස්වාස ප්‍රස්වාසයේදී එක ආස්වාස ප්‍රස්වාස රැලකට සංඥා දෙකක් ලැබෙනවා පුංචි සංඥා දෙකක් පිම්බීම හැකිලීමේදී ඒ වෙනකොට ආස් පිම්බීමේ අවසාන කෙලවරේදී ඒ සංඥාව ආනාපානට වැඩි උග්‍ර වෙනවා. ඊට පස්සේ ප්‍රස්වාස හැකිලීමේ මුලදී බොහෝමත්ම ප්‍රකට වෙන නිසා මේ චිත්තක්ෂණ දෙකම සංඥා දෙකම එකතෙන් වෙලා උන් ප්‍රකට වෙනවා පිම්බීම හැකිලීමේ. ආනාපානෙදී පුංචි සංඥා දෙකක් එනවා. පිම්බීම හැකිලීමේදී එක ඝන බහල සංඥාවක් එනවා. ඒ නිසා ආනාපානේ හරියට අහුවෙන්නේ නැහැ කියන කෙනෙක් ඉන්නවනම් අර පිම්බීම හැකිලීම ගැලපෙන්නේ ඔන්න ඔයගේ ප්‍රායෝගික කාරණා නිසා. වෙන විදිහට කියනොත් මේ උග්ගන්ටිත්වා කියන එක දවට ගැනීම, අවුලා ගැනීම පිම්බීම හැකිලිම ලේසි. ආනපනසියුම්. නමුත් කොහොම නමුත් අරමුණේ ඉස්සල්ලාම දවට ගැනීමට උග්ගන්ටිත්වා. ඊටසේ පග්ගන් හිට්වා කියලා කියන්නේ අර සතෝ ආස සති සතෝ පස්ස සති කියලා ගත්ත ආස්වාස ප්‍රස්වාස දෙක කොන්න දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් බලලා සබ්බකාය පරිසංවේදී කියන තැනදී කියනවා ආස්වාසේ මුලයි මැදයි අගයි තුනම බලන්නේ. ප්‍රසවාසයේ මුල මැද අග බලන්නේ කියලා. කියන්නේ අර යාන්තම් මැදදී විතරක් අහුලවාගත්ත දවටාගත්ත ආශ්වාසයේ ඉන්න නැත්නම් වැදෙන්න තේරෙන්න දැවටෙන්න චිත්තක්ෂණයට ඉස්සරලා පොරොත්තුව බලාන ඉඳලා ඒ සංඥාවත් ගන්නයි. ඊට පස්සේ ආශ්වාසයේ නැති වීගෙන යන කෙලවරේදී අවධානයට යන කම්ම පුළුවන් තරම් ආශ්වාසය අරගෙන මුලමැද අග වශයෙන් පතුරවල බලන්න කියන. ප්‍රශ්වාසෙත් එහෙමයි. ඉස්සල්ලාම ගන්නේ අවුල ගැනීම, දවට ගැනීම. ඊට පස්සේ තමයි ඒ මතු මතේ අරමුණේම නැවත නැවත යෙදෙනකොට ඒක දැඩි කොට ගන්න පුළුවන්. පත්තරිත්වා. පත්තරිත්වා කියලා කියන්නේ සම්පූර්ණම ආනාපානේ ආස්වාසේ මුලමදාග සියල්ල දකින්නතේ